ද්වේ මේ භික්කවේ පච්චයා සම්මා දිට්ඨියා උපාදාය ඛතමේ ද්වේ පරතෝච ഘോഷෝ යෝනිසෝච මනසිකාරෝ තීති ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි අද්දා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වගේ භාවනා වැඩමුළුවකට එකතු වෙලා මුළු දීලා ගත කරනකොට අපි විවිධාකාරයෙන් මේ අපේ හිත තන වඩා ගන්නට අනුග්‍රහ කරනවා. ඒ අනුග්‍රහ කටයුතු ආකාර සර්වචන් වහන්සේ විවිධාකාරයෙන් ඒ සූත්‍ර දේශනා මාර්ගයෙන් නැත්නම් ධර්ම සාකච්ඡා මාර්ගයෙන් විවිධ විදිහට පෙන්ලා දීලා තියෙනවා. ඉතින් ඒ විදිහට මේ භාවනා දවසක් නිවාසිකව ගත කරන වෙලාවක් තියෙනකොට ඒක නාට පටන් ගන්නෙදී සම්ප්‍රදාන කුල අපි වගේ සමාජවල සීලයක පිහිටීම බොහොම වැදගත් කරලා අපි පිළිගන්නවා ඒක ප්‍රශ්නම අපි ඔක්කොම එක මට්ටමකට එන්නේ ඒ විදිහට සීලයක හිටලා පිහිටලා භාවනා කරනකොට ඒ භාවනා කරන කෙනාට බණ ඇහිම නැත්නම් බහුසුත ඥාන අසුවිරු ඥාන පොතේ දැනුම අනිවාර්යයෙන්ම ලබලා දෙන්න ඕනේ. ඒ නිසා බණ ධර්ම භාවනා වැඩමුළුවක ඉන්නකොට ඒ සූතමය අනුග්‍රහිතේ වශයෙන් නැත්නම් සූතමය ඥාන වර්ධනයේ සඳහා අනුග්‍රහ කටයුතුයි. ඒ වගේම ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. ඒ විදිහට සීට් එක පිළිහිట్లా බණහලා ධර්ම සාකච්ඡා කරාට පස්සේ තමයි ඒ දැනුමෙන් තමයි කෙනෙකුට භාවනා කරනකොට ඉඳගෙන මොනවද කරන්න ඕනේ සක්මන් කරනවා කියලා මොනවද කරන්න තියෙන්නේ මොනවද බලන්න තියෙන්නේ කොහොමද ඒක දිනු පවණු කරගන්න සාකච්ඡා කරන්න ඕනේ ඒ වගේම එදිනදා ජීවිතේ වැඩ කරනකොට කොහොමද සතියින් ඉන්න ඕනේ කියලා දැනුමක් එන්නේ එහෙම නැත්නම් ඒ කෙනාට මේ හම්බ වෙච්ච අර නිසද්ද විවිධ පරිසරයේ කොහොමද වැඩ ගන්න කියලා තේරෙන්නේ නැහැ ඒක සම්බන්ධවත් සමත වශයෙන් විපස්සනා වශයෙන් කියලා දෙන්න ඕනේ ඒවට අපි අනුග්‍රහිත අනුග්‍රහ කටයුතු තැන් වශයෙන් ගෙනාර දක්වනවා ඒ අනුග්‍රහයේ තියෙන වටිනාකම මේක මේ අඩුම කඩම සපයා දෙන්නේ නැතුව හිතක් තනවා වඩා ගන්න අමාරුකම අද මේ කලින් අපි දවසේ ධර්ම දේශනාව සඳහා ඉදිරිපත් කරපු පාඩේ සඳහන් වෙනවා. ඒ දවසට නැත්නම් මේ වැඩමුළුව සඳහා තෝරාගත්ත මේ සූත්‍රයට විශේෂ නමක් කියලා සඳහන් කරලා නැහැ. ඒක අංගුත්තර නිකායේ දුක්ඛ නිපාතේ නිසා කාරණා දෙවෙනි කාරණා දෙක තික සඳහන් වෙන සූත්‍ර යටතේ සංග්‍රහ වෙලා තියෙන්නේ ඒකෙදී ਸਰුවචනසේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙකුට Taman ළඟ තියෙන වැරදි දෘෂ්ටි වැරදි අදහස් වැරදි චිත්ත tatt සංඥා වෙනස් කරන්න ඕන නම් හරි පැත්තට ගන්න ඕන නම් සම්මාදිට්ඨිය පැත්තට ගන්න ඕනේ නම් සාරවත්යන් වහන්සේගේ ඥානයට වැටහෙන ආසන්න කාරණා දෙකක් තියෙනවා කියලයි මේ සූත්‍රයේ සඳහන් කරන්නේ. "ද්වේ මේ භික්කවේ පච්චා සම්මාදිට්ඨිය උපාදාය." මහණියම් කිසි කෙනෙකුට මෙහි යහ දැක්මක්, පුලුල් දැක්මක්, සම්මාදිට්ඨියක් පහළ වෙන්න ඕනේ නම් මේ සර්වඥතා ඥාණයට මට වැටහෙන්නේ යාට ඒකට අවශ්‍යතා දෙකක් ආසන්න කාරණා දෙකක් පසුබිම් දෙකක් අවශ්‍යයි. එකක් තමයි පරතෝච ගෝසෝ. අනුන් කියන දෙයට අහුම්කම් දෙන්න ඕන. පරතෝ ගෝසේ කියලා මේක අපි සමහර වෙලාවට සඳහන් කරන එක බහුසුත භාවයේ සුත්තමය ඥාන පොතේ දැනුම මූල ධර්ම දැනුම වශයෙන් ලෝකේ හඳුන්ලා දීලා තියෙනවා. ඉතින් සර්වඥාන්සේ ඒ නිසා මේ සම්මාදිට්‍යයක් පහළ වීමට අනුන්ට අහුම්කම් දෙන්න ඕනේ. ඒක බාහිරින් Tamanට ලැබෙන සම්පත්තියක් ඒක පෙර කල පිනකට හම්බ වෙන අවස්ථාවක් මේ සද්ධර්ම ශ්‍රවණය. නමුත් දෙවෙනි කාරණාවක් තියෙනවා යෝනිසෝ මනසිකාරෝ ඒක නුවණින් කල්පනා කරන්න පුළුවන්කම තියෙනවා කියලා දෙන දේ වැටහෙනවා. ඉතින් මේ දෙක එකතු වුණාට පස්සේ තමයි ඒකේ නාගේ දෘෂ්ටිය ඍජු වීමක්, පුලුල් වීමක්, එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාට වැටීමක්, එහෙම නැත්නම් අෂ්ටලෝක ධර්මේ කම්පා නොවි ඉන්න පුළුවන් ගතියක් පහළ වෙනවා. ඉතින් ඒ නිසා හොඳටම තේරෙනවා මිනිස්සයා කොච්චර කල්පනා කරත් Tamanට කවදාකවත් සම්මාදිට්ඨිය කියන එක වැටහෙන්නේ නැහැ. ඒක බුදු කෙනෙකුගෙන්ම අහන්න ඒක සම්පූර්ණ සත්‍යයක්. ඒ නිසා සර්වචන්සේ සඳහන් කර තිනවා මිනිස්සයා ඔළුව නරක් කරගෙන ඉන්න જાතියක්. ඒක නරක් වෙච්ච ඔළුවෙන් කවදාකවත් සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද කියලා වැටහෙන්නේ